ඉරිදා සංග්‍රහය. ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනීත අබේසුන්දරයි. අයිබෝන් ප්‍රියාදර රසික රසිකාවනි ඉරිදා සංග්‍රහය ආරම්භයේ වෙනදා වාගේම අදහසක් කියන්නට කැමතියි. මාචා ජේ.බී. දිසානායක කිත්සිරි අලුත්ගේ මේ සංගීතඥයා ලේඛකයා ගුවන්විදුලි සංස්ථාවේ ජන සංගීත හා ජනශ්‍රුති පරිශන ක්ෂේත්‍රයේ යෙදී සිටියා. සිංහල තේරවිලි කියලා පොතක් ලියලා තිබුණා අගනා පොතක්. ඒ පොතට ජේ.බි. දිසානායක විද්වතානන් මෙසේ ලියනවා. එක් પરම්පරාවක් සතු නැනනුවන ඊළඟ પરම්පරාවට දායාද කොට දෙන එක් මාධ්‍යයක් තේරවිලි සම්ප්‍රදායයයි. සිංහල තේරවිලි සම්ප්‍රදාය මූලික වශයෙන් පද්‍යයෙන් පැවතෙන්නක්. යමක් මතකයේ තබා ගැනීමෙහිලා ගද්‍යයට වඩා පද්‍යය උපකාරී වන හේන් කියලා. ඇතැම් සිංහල ගීත ඇතුළෙත් තේරවිලි තිබුණා. ඉතින් ප්‍රථම ගීතය වශයෙන් තෝරගන්නේ අලුත් ගීතයක්. මේ ගීතය අහම්බෙන් අහන්නට ලැබුණේ කිරඹ සුමංගල හිමියන් විසින් මේ ගීතය රචනා කොට තියෙන්නේ. මේ ගීතය සංගීතවත් කරලා තිබෙන්නේ විශාරද මනෝරි උග්ගලගේ. ඇය දැන් නිමිතිගල අධ්‍යාපන කලාපයේ සංගීත අධ්‍යක්ෂවරියක්. විශාරද සුනිල් එදිරිසිංහ මේ ගීය ගයා තිබුණේ. අම්මා පිළිබඳ සියදහස් ගණන් ගීත අපි අහලා තියෙනවා. කවි කියවලා තියෙනවා. මේ ගීතයත් ඒ විශේෂ ගී අතරට එකතු වෙන රූපක ගොන්නක් ඇති කදිම ගීයක් හැටියට හඳුන්වන්නට කැමතියි. දන්සල අම්මා මෙත් කරුණා ගුණ ගගුලලි net දැලින් ගල්නා ගෙපලම දලනා මැදුල්කි සරණ වියන සවි මන පතවා අයනු පොතේ රජමා ගල් දුකේ කඳුළුදී දරුසියපත් පුබුදා දිගු කල දිවිය සමගින් සතුටුව ඉන්න හුඟදේ තුටුසිතින් ටික ටික ලෙස කන්න කලින් නින්දා කල් ඇතුවම ඇහැරෙන්න ඉන්පසු ටික දුරක් සතුටින් ඇවිදින්න. ඉකිගායි දීඝායු ලැබීමේ ජපන් ක්‍රමය කියලා පොතක්. The Japanese Secret to a Long and Happy Life. පරිවර්තනය කළා තියෙන්නේ සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන. ඒකත් මතක් කරනවා. ඒ වගේම ලස්සන පොතක් කියවුවා පියසේන වික්‍රමගේ ලේඛකයා විසින් රචනා කරන ලද නමුත් ඇමරිකන් ෆෝක් ටේල්ස් උතුරු ඇමරිකානු ජන කතා මේ ජනශ්‍රුතිය ඊට වැඩගත් අංශයක් ජනශ්‍රුති සම්බන්ධ කරගෙන ජන කතා ජන කවි වලින් ජන කියමන් ජන ආගම ජන ක්‍රීඩා මෙකී නොකී දේවල් වලින් මොනතරම් ගීත කන්දරාවක් සිංහල ගීත වංශයට දෙමළ ගීත වංශයට හින්දි උර්දු අපරදිග භාෂාවන් වලට පවා එකතු වෙලා තියෙනවද කියලා අවධානය යොමු කිරීම වටිනවා. ඉතින් මේ ජනකතා ජනකවි ගැන විශාරද සුජාතා අත්තනායක විශාරද ගුණදාස කපුගේ ආචාර්ය අමරදේවයන් මේ කොයි කවුරුත් ගායලා තියෙනවා ගීත උන්ට ලැබුණු ගීත අතරේ. ඉතින් සිය ගණනක් ගීත වලින් තෝරගන්නවා විශාරද ගුණදාස කපුගේ විසින් ගායන ලද මේ ගීතය. ඒට හේතුව මෑත යුගයේ ජනශ්‍රුති මනරම් ලෙස තම ගීයට පද්‍යයට මුසු කළ ලේඛකයෙකු වශයෙන් සැලකන්න පුළුවන් ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ. ඔහු කවියෙක් ඊටාම කුසලතා පිරි ප්‍රතිභා සම්පන්න ගීපද රචකේ විචාරකේ ඉතින් මේ ගීතය අපි බලමු රත්නශ්‍රී විජේසිංහ විසින් ලියා විශාරද ගුණදාස කපුගේ විසින් ගැයූ ගීතයක් සුගත අප දෙදෙන සතු කඩාමේ ලෙසින සිඳී දිය ගඟ දැන හැර දෙමුවේ කවුද සඳත දුක් නොකියන්න අන්ද කුමක් කරන්නද බාල වයසින් මරුණ ප්‍රේමය පිටරු මට හඳන මම ගලිහිනිය කුවේ වැඩුණු සතු පිරි මදින මගේ පැතුම්ත නිදහසේ සතු ලැබුණ කුරුල්ලන් විශේෂඥ දොස්තර මහත්තයෙක්. විශේෂඥ වෛද්‍යවරයෙක්. ඔහු විශේෂම සුනිසාන්තයන්ගේ ඇසුරේ සිටි ශිෂ්‍යයෙක් වගේ සංගීතය කිසියම් ප්‍රමාණයකට හදාarලා තිනවා. හදවත් සැත්කම් වලට භාජනය වෙන නිරෝගී වූ අයට සංගීතය ප්‍රතිකාරයක් වශයෙන් භාවිත කරන්නට පුළුවන්ද කියලා ඔහු උත්සාහ කළා. ඒවා ක්‍රියාවට නැංවූ බොහෝම ශ්‍රේෂ්ඨ මිනිසෙක්. මෑතක පොත් දෙකක් කියවන්නට ලැබුණ ඔහුගේ මොනිදාස කුමාරතුංගයන්ගේ දේශන ලියවිලි පිළිබඳ අගනා එකතුවක් සමග ਵਿਚාරයක් රට කරන හැටි කියලා ඒ කුමාරතුංගයන් ලියලා තියෙන අතීත ලිපි එකතුවක් ඊළඟට සියැටල් නම් රතු ඉන්දිය නායකයා කළ දෙසුමෙහි සිංහල පරිවර්තනයේ විශාල පොතක් ඒ පොත චිත්‍ර එකතු කරලා තියෙනවා විශාල මහන්සියක් දරලා තියෙනවා පොත හඳුන්වන්නේ සියතල දෙසුම හැටියටයි. ඉතින් ඒ කෘත්‍ය මතක් කරමින් මෑතකදී අන්තර්ජාලයෙන් මිතුරෙක් ඊටම මනරම් ගීයක් ඇසුවා ඉන්දියාව සම්බන්ධයෙන්. ඉන්දියාවේ ගංගාවල නම් මේ ගීතය ඇතුළත් වෙලා තියෙනවා කෞශිකී චක්‍රවර්ති ඇතුළු ගායන වෘන්දයක් මේ ගීතය ගයන්නේ මිහිරි අහලා බලන්න මනෝරම්‍ය ගීතයක් නිසා අපි බෙදා හදා ගනිමු අපේ රසඥතාව ඔබ සහ මම ගංගා යමුනා සරස්වති සින්දු කාවේරි නර්මදා ජලයස්මින් සන්නිධින් කුරු ජලයස්මින් සන්නිධින් කුරු ගංගා

යුගයේ කොළඹ කවිය. ඒ තව ලස්සන ගැඹුරු පොතක් විමර්ශනාත්මක පෙරවදනක් කියලා මේ ලියලා තින්නේ අනුරසිරි හෙට්ටිගේ. ඔහු බොහොම ප්‍රසිද්ධ කීර්තිමත් කෙටි කතා කරුවෙක් සම්මාන දෙන්නලා තියෙනවා. ඒ වගේම යෝන් නව කතා ලියලා තියෙනවා. කවි ලියලා තියෙනවා, ਵਿਚාරය කරනවා. මුද්‍රණ යුගයේ කොළඹ කවිය කේවල බලන්න වටින පොතක්. කොළඹ කවි යුගයේ කවියන් ඒ කියන්නේ ආනන්ද රාජකරුණ ටිබෙට් ජාතිකයස් මහින්ද හිමියන් පීබී අලිස් පෙරේරා යූඒඑස් පෙරේරා අරිසෙන් නහමුදු එච්.එම්. කුඩලිගම විමලා බේසුන්දර විමලේන්ද්‍ර වතුරේගම මේ විදිහට කියන්න පුළුවන් මේ අයගේ කවි ගීත බවට පත් වෙලා තියෙනවා. ඊටාම රසවත් අර්ථ සම්පන්න ගීත ඒ ගීත අතර දකින්න පුළුවන්. ඉතින් අපි තෝරගන්නේ ටිබෙට් ජාතික ඇස් මහින්ද ආමුදුරුව ලියපු ගීතයක්. ටිබෙට් ජාතික ඇස් මහින්ද ආමුදුරුව සිංහල භාෂාව සාහිත්‍ය ඉගෙනගෙන pāli බුදුදහම ඉගෙනගෙන සිකින් දේශයෙන් පැමිණිලා පද්‍ය නිර්මාණ කළා. හිතා ගන්නත් බැරි තරම් පද්‍ය සමුදායක් තියෙනවා එකතු වෙලා සුනිල් ආරියරත්න මහාචාර්යතුමා මහින්ද ප්‍රබන්ධ කෘතියේ මේවා සෑහෙන දුරට එකතු කරලා තිබුණා. ආනන්ද රාජකරුණාගේ කවිවල එකතුවක් අපේ පියා විමල් අබේසුන්දර විසින් එකතු කරලා අච්චු ගහලා තිනවා කාලයකට පෙර. ඉතින් අපි බලමු ටිබෙට් ජාතික ස්වයින්ද හාමුදුරුවන් විසින් ලියන ලද ජාතික දරුණ ඇලවිල්ල අමරදේවයන් ගීයට නැගූ හැටි. මේ ගීතය මේ යුගයටත් ගැලපෙනවා සිරිපාදේ කාලේ අපේ සිහිනය මෙයයි හොඳම හොඳ පුරවැසියෙක් හදාගන්න එක ඒ සිහිනයට සම්ප්‍රදායෙන් ඉතිහාසයෙන් ආලෝක ධාරා එල්ලවනවා අපි බලමු මේ ගීය ඔබට හුරු පුරුදුත් ඇති

අබිරු විකුම් නෑ අයුරු නොමත ඔබේ දෙයි මිරු ජාතියරන් දා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක Thank you.